සමාධි සිතින් බණහන්ට එකඟ සිතින් බණහන්ට තන්පත් සිතින් ශරීරය මෙතන තියලා සිත විසිරෙවොත් ධර්මයේ තේරෙන්නේ ශරීරය ශාලාව තුල නම් සිතත් ශාලාව තුලම තියාගන්න අනිකුත් කල්පනා ශාලාවෙන් එළියට ගියාම දැන් අභ්‍යන්තරය තුලම සිත තියාගන්න එතකොට ධර්මයේ වැටහෙනවා තේරෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දා උතුම් වූ සම්බෝධියටපත් වෙලා බැලුවනේ කාටද දහම් දෙසන්නේ කියලා. ගුරුවරු දෙන්නෙක් ගාවට ගියානේ. ආලාර කාලා මුද්ද කරාම පුත්ත ගාවට. ඒතොර ඉස්සෙල්ලාම ගිය ගුරුවරයා බැලුවා. එයාට බණ කියන්න. බෑ එයා ඉන්නවා ආකාස සංඥායතන බ්‍රහ්ම ලෝකේ අරූපතලයක. බැලුවා ඊගාවට ගිය උද්දකරාම පුත්ත ළඟට. එයා කොහෙද ඉන්නේ? නේව සංඥා ඥා සංඥා එතනින්. එයාට බණ කියන්නත් බැහැ. කල්පනා කරුවා ඊට පස්සේ මට උදව් කරපු උපකාර කරපු පස් දෙනෙක් හිටියා. මේ පස් දෙනා හොඳයි බණ කියන්නේ. බැලුවා කොහෙද ඉන්නේ කියලා. ඉසිපතන ඉන්නවා වාරණාසි බරණැස. ඒ දැක්ක තථාගතයන් වහන්සේ දුරක් ගෙවාගෙන ආව. ඇවිල්ලා අර සම්මුඛ චෛත්‍යය ඇත දන්නවා. එතනදී තමයි මොන ගැහුනේ. පස් දෙනාම අඩ ගහගෙන ගියා මිගදායට. එතන සියලු දෙනා වාඩි කරලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම යම්තාකල් රූපය අවබෝධ කළාත් රූපයට හේතු අවබෝධ කළාද? රූප නිරෝධය අවබෝධ කළාද? රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? ඒ අවබෝධ කරන තාක්කල් මං සම්මා සම්බුද්දයි කියලා කාටවත් ප්‍රකාශ කළේ නැහැ. මහණෙනි මම යම් දවසක වේදනාව අවබෝධ කළාද? වේදනාවේ හේතු අවබෝධ කළාද? ඒ හේතු Nirodha අවබෝධ කළාද? ඒ Nirodhagaamini ප්‍රතිපදාව අවබෝධ කළාද? ඒ තාක්කල් මං කිසි කෙනෙකුට මං සම්මා සම්බෝධියටපත් වෙලා කියලා ප්‍රකාශ කළේ නැහැ. යම් දවසක මම සංඥාව අවබෝධ කළාද? ඒ සංඥාවේ හේතු අවබෝධ කළාද? ඒ සංඥා Nirodha අවබෝධ කළාද? ඒ සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? ඒ තාක්කල් මං සම්මා සම්බෝධියටපත් උනේ නැහැ කියලා. සම්බෝධි සම්බෝධියටපත් උනා කියලා මං කාටවත් ප්‍රකාශ කළේ නැහැ. ඒ වෙනතුරු. යම් දවසක මම සංස්කාරයන් අවබෝධ කළාද? ඒ සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළාද? ඒ සංස්කාර නිරෝධය අවබෝධ කළාද? ඒ සංසාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? එතෙක් මම සම්මා සම්බෝධියට පත් වුණා කියලා ඊට කලින් මම ප්‍රකාශ කළේ නැහැ. යම් දවසක මම සංස්කාරයන් අවබෝධ කළාද? ඒ සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළාද? ඒ හේතු නිරෝධය අවබෝධ කළාද? ඒ හේතු සංස්කාර හේතු නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව මම යම් දවසක අවබෝධ කළා. එතෙක් මං මම සම්මා සම්බෝධියටපත් වුණා කියලා ප්‍රකාශ කළේ නැහැ. යම් දවසක මම විඥාණය අවබෝධ කළාද? විඥානයේ හේතු අවබෝධ කළාද? ඒ විඥාන නිරෝධය අවබෝධ කළාද? ඒ විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? එතෙක් මම සම්මා සම්බෝධියට පත් වුණා කියලා මම ඊට කලින් කාටවත් ප්‍රකාශ කළේ නැහැ. මහණෙනි මම දැන් ප්‍රකාශ කරනවා. මම රූපය අවබෝධ කළා. මම රූපේ හේතු අවබෝධ කළා. මම හේතු නිරෝධය අවබෝධ කළා. ඒ රූපේ හේතු නිරෝධගාමිනී ප්‍රතිපදාව මම අවබෝධ කළා. මම දැන් ප්‍රකාශ කරන මම සම්මා සම්බුද්ධයි කියලා. මහණෙනි මම වේදනාව අවබෝධ කළා. ඒ වේදනාවේ හේතු අවබෝධ කළා. ඒ හේතු Nirodhe මං අවබෝධ කළා. ඒ Nirodhagaamini ප්‍රතිපදාව මං අවබෝධ කළා. මං දැන් ප්‍රකාශ කරනවා. මහණෙනි මම දැන් සම්මා සම්බුද්ධයි. මහණෙනි මං යම් දවසක සංඥාව අවබෝධ කළාද? සංඥාවේ හේතු අවබෝධ කළාද? ඒ සංඥා නිරෝධය අවබෝධ කළාද? සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? මං අවබෝධ කළා. මං දැන් සම්මා සම්බුද්ධයි. මං සංස්කාරයන් අවබෝධ කළාද යම් දවසක. ඒ සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළාද? ඒ හේතු නිරෝධය අවබෝධ කළාද? හේතු නිරෝධය කියන්නේ හේතු අයින් කළා. අවබෝධ කළාද? ඒ සංස්කාරයන් පිළිබඳව හේතු නිරෝධගාමිනී ප්‍රතිපදාව මම අවබෝධ කළාද? මම අවබෝධ කළා. මම දැන් සම්මා සම්බුද්ධයි. මහණෙනි මම විඥාණය අවබෝධ කළාද? විඥාණයේ හේතු අවබෝධ කළාද? ඒ හේතු නිරෝධය අවබෝධ කළාද? විඥානය හටගන්න හේතු අවබෝධ කළාද? ඒ හේතු Nirodhe පිළිබඳව මං Nirodhagamini ප්‍රතිපදාව පිළිබඳව මං අවබෝධ කළාද? මං දැන් අවබෝධ කළා. මං දැන් සම්මා සම්බුද්ධයි. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ධර්මතාවයන් අවබෝධ කළා හේතු අවබෝධ කළා ඒ හේතු Nirodhaය පිළිබඳව අවබෝධ කළා ඒ Nirodhagamini ප්‍රතිපදාව පිළිබඳව අවබෝධ කළා සම්මා අපට එහෙම කියන්න බෑ අපට කියන්න පුළුවන් සම්මා සම්බුද්දයි කියලා. එයි. පහම අවබෝධ කළේ පහම අවබෝධ කළෙත් නැහැ හේතු අවබෝධ කළෙත් නැහැ හේතු නිරෝධ කළෙත් නැහැ නිරෝධගාමිනී ප්‍රතිපදාවට නිසියාකාරවම බැස්සෙත් ඒ නිසා තාම සසරේ තථාගතයන් වහන්සේ ගොඩ වුණා එහෙනම් මේ ධර්මතා පහ පිළිබඳව හටගැන්ම අවබෝධ කළා ඒ හටගන්න හේතු අවබෝධ කළා. හේතු අයින් කරා, හේතු නිරෝධ කළා. නිරෝධගාමිනී ප්‍රතිපදාව අනුගමනය කළා. සංසාරයෙන් මිදුණා. සසරින් නිවෙනට බණ කියන්නේ. දැන් පිළිගන්නව නේද පහම අවබෝධ කළේ නැහැ කියලා. හේතු අවබෝධයක් නැහැ තාම. හේතු අයින් කරන Nirodha එකත් අවබෝධ කළේ නැහැ තාම. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකටත් නිවැරදිව බැස්සෙත් ලෝකෝත්තර පැත්තට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්නවා. දන්නවා. ඒක දෙපැත්තක් තියෙනවා. ලෞකික ලෝකෝත්තර. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස්සෙත් නෑ. ඒ නිසා අපි තාම සසරේ. පිරිනිවන් පාලා අවුරුදු 2600 ගණනක්. තාමත් බැරි වුණා. තව ටික කාලයයි තියෙන්නේ. ඒ කාලය තුලත් කරගත්තේ නැත්තම් ඉන්න වෙනවා අපිට. මෛත්‍රී බෝසතාණන් වහන්සේ නේක. කවද්ද? මිනිස් වර්ෂ වලින් 57 කෝටි 59 ලක්ෂ 97434ක් තියෙනවා. මිනිස් වර්ෂ වලින් 57 කෝටි 59 ලක්ෂ 97434ක් තියෙනවා. හැබැයි හිටියොත් හොඳයි අපි. මනුස්ස ජීවිතයක්ම ලබාගෙන අංග විකල මන්දබුද්ධියකත් නැතුව ධර්මයේ තේරුම් ගැනීමට සුදුසු මනසකුත් එක්ක හිටියොත් හොඳයි. කොහේදී කියලා සහතිකයක් දෙන්නේ කවුද? ඒක දෙන්න කෙනෙකුත් නෑ. සංයෝජන ධර්මයන් ගැන මම පසුගිය දේශනාවල තියෙනවා. සංයෝජන පහක් කිව්වා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා සංයෝජන තුනක් නැති කරන ආකාරය පසුගිය දේශනාවල තියෙනවා. කාමරාග පටිග අනාගාමි මාර්ගයට එන ඒ ඵලයන්ට එන ක්‍රමය පසුගිය දේශනාවල තියෙනවා. ඒ පහට කියන්නේ ඕරම්භාගීය සංයෝජනය. අද කියනවා උද්දම්භාගීය සංයෝජන. සංයෝජන කීයද? 10යි. දස සංයෝජන. ඔය සංයෝජන 10ම ක්‍රියාත්මක වෙන තාක්කල් සසර ওই සංයෝජන 10ෙන් මිදුණද නිවන. සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බස පරාමාස කියන සංයෝජන තුන අවසන් නම් භව හතකට සීමා අටවෙනි භාවයක් නැහැ. ඊට කලින් තමන් ප්‍රාර්ථනා කරගෙන එන ආකාරයට යන්න පුළුවන්. ඊගව භවයේදීත් පුළුවන් ඊළඟ දෙවෙනි භවයේත් පුළුවන් තුන්වෙනි භවයේත් පුළුවන්. ඒ ආකාරයට පුළුවන්. සක්‍රුදාගාමි වුණොත් එකපාරක් එනවා. කාම ලෝකෙට. අනාගාමි කාම රාගයේ පටිගයත් අවසන් කළොත් නගාමි අන ආගමනයක් නැහැ. සුද්ධාවස පහෙන් එකක ප්‍රතිසන්දි අරගෙන පිළිවිලින් අකනිට අවියාත ප්‍රසුදස්ස සුදස්සී අකනිට අකනිට කියන බ්‍රහ්ම ලෝකෙන් එහෙම පිරිනවන් පාන මෙහෙන්නේ කාම ලෝක වලට එන්නේ එහෙනම් ඉතිරි සංයෝජන පහ කියනවා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. දැන් එතකොට අර කලින් කිව්ව පහක් තියෙනවද? මම දැන් ඒක නැති කරගන්න ක්‍රමය පසුගිය දේශනාවල තියෙනවා. ඒක ගාර ගන්න. හැමදාම අහනවා සරින් නිවන්නට. එහෙනම් රාගය කියන්නේ ඇලෙනවා. රූප රාග. සමහර අය කාම ලෝක හොඳ නැහැ කියලා රූපාවචර බ්‍රහ්ම ලෝකයන්ට භාවනා කරනවානේ. එහෙන් පිරිසක් එදත් හිටියා. ආලාරකාමල උද්දකරම් පුත්තල. එතකොට එදත් හිටියා සිත සමාධිගත කරලා ඒ සමාධිය වඩලා සමාධිය දියුණු කරගෙන රූපාවචර ධානය උපදවලා ඒ බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දිගත් අය එදත් සිටි අදත් ඉන්නවා. සමතේ වඩලා ධානය උපදවාගෙන ධානය අපි එපා කියන්නේ. ප්‍රශ්නයක් නෑ හොඳයි. හොඳයි ධ්‍යාන. ඒක විදර්ශනාවට පාදක කරගන්න ඕනේ. ධ්‍යාන වලින් නිවන් දකින්න බෑ. විදර්ශනා ප්‍රඥාවෙන් නිවන් දකින්න පුළුවන්. ඒ නිසා හැබැයි බුදුරජාණන් වහන්සේ එතකොට අනාගාමි පුජ්‍යලයට රූප රාග තියෙන බව පෙන්නනවා. එයා අවසන් කළා තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බස පරාමාස කාමරාග පටිඝ කියන සංයෝජන පහ විතරයි අවසන් කළා තියෙන්නේ. එයාට තව පහක් තියෙනවා. එහෙනම් රූප රාගයට තියෙනවා. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකෙක උපදින්නයාට සිත් පහළ වෙන්න පුළුවන්. රාගය කියන්නේ එතන සිත තියලා. රූප රාග. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අසඤ්ඤතලයක් තියෙනවා. ඒතර යා සිත තියන්න පුළුවන් යා එතන. අරූප රාග. එයා කැමති නම් එයා අරූප තලයක සිත තියන්න පුළුවන්. අරූප තලයක. ඒ කියන්නේ ආකාශඥායතන, විඥාන ඡායතන, අකිඤ්ඤඤ ඡායතන, නිවසඤ්ඤ ආසද්ද. අරූප රාගයත් යට තියෙනවා. රූප රාග අරූප රාග. යට මානයක් තියෙනවා. මානෙ කියන්නේ සිතුවිල්ලක් විතරයි. මානෙ කියන එක ගොඩනගන්නේ කොහෙද? සිතේ. හැබැයි දැන් සිතට ආරෝඪ කරගත්තට මානෙ ඒක පෙන්නනවා විවිධ චර්යාවන් තුලින්. ඒ සිත පෙන්වන්න බෑනේ මානෙ. සිත තුලට නෙන්නේ. සයමාන සදිසිමාන හීනමාන. මම අහවලාට වඩා උසස්. සිත තුල නේද ඇති වෙන සිතවිල්ලක් විතරයි නේද? ওই සිතවිල්ල හොඳයිද? නාම ධර්මයක්. සිත සිත හැසිරෙන ආකාරය. ඒ සිත හැසිරෙන ආකාරය ඊගා භවය තීරණය කරනවා. අධික මානෙන් යුත් පුච්චලෙ කොහෙද උපදින්නේ? manuss ලෝකෙට ආවොත් ඔයත් දැකලා තියෙනවා මේ දින 7කට 7ක් වෙනස් කරන පාර දිගේ ඇවිදලා යන තල්ලතු වලින් මඩු ගහගෙන සාත්‍තර කියලා රිලව් එහෙම නටවල ජීවත් වෙන කට්ටිය. දැන් ඒ අයලා නිවසට આવොත් පුටුවක්වත් දෙනවද? ඇයි ඒවල එහෙම උනේ? ඒ නාම රූප දෙකේ ආකාරයට සකස් වුනේ ඇයි? මාන්නේ පෙන්වන පෙර භවවල. තේරෙනවද? පහත් කුලවල උපදින බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරා. පහත් කුලවල ප්‍රතිසන්දි ගන්න. මාන්නකාරය. එහෙනම් හොඳයි දෙක. අයින් කරන්න. අපේ අපට යම් දෙයක් තියෙනවා හොඳ නැත්නම් අපි හොඳ දේ ගන්නවද? මේකයි කරනවා අපි. හැබැයි මේ ධර්මතාවය තියාගෙන ඉන්නවද නැද්ද? දැන් හොඳයි කියලා හිතන දේක් තියාගන්න. හොඳයි කියලා නැත්තම් හොඳ නැත්තම් ඒ ධර්මතාවයට මොකද කරන්න ඕනේ? දැන් අර රූප රාගය අයින් කරන්න කියන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ? රූප රාගය කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නට හේතු වෙන කුසලයේ රූපාවචර කුසලයයි. ඒක අනිත්‍ය නිසා. ඒක අස්තිර නිසා. ඒක తాවකාලික නිසායි බුදුරජාණන් වහන්සේ ඒ රූප රාගයට ඇලෙන්නේ ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවලට ඇලෙන්න එපා කියන්නේ. ඒක නিত্যද? ස්ථිරද? සදාකාලිකද? නෑ. ඒ සෑම තැනටම ආයු කාලයක් තියෙනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකයක් අසඤ්ඤතලයේ කල්ප 500යි. ඒතොර ඒ සෑම තැනකටම ආයශයක් තියෙනවා. ආයශයක් තියෙනවා නම් අනිත්‍යයි. අස්තිරයි. తాවකාලිකයි. අපිට අවශ්‍ය කරන්නේ අනිත්‍ය අස්ථීර తాවකාලික දේවල්ද නিত্য ස්ථිර සදාකාලික දේවල්ද ඒ නিত্য ස්ථිර සදාකාලික දේ තුල જાතියක් නැහැ ජරාවක් නැහැ ලෙඩ රෝග නැහැ මරණයක් නැහැ ශෝකයක් නැහැ කනගාටු නැහැ හැඬීම් නැහැ වැළපීම් නැහැ කායික දුක් නැහැ මානසික දුම්නස් නැහැ ප්‍රියන්ගෙන් වෙන්නේම් නැහැ අකමැති පුජ්‍යලයන් සමග එකතු වීම නැහැ. කැමැති දෑ නොලැබීම නැහැ. අකමැති දේවල් ලැබීම ඒවත් නැහැ. එතන හොඳයිද? එතන හොඳයි. සදහටම නෑ ඒවා. එහෙනම් එතන හොඳයි. එහෙනම් අපි යන්න ඕනේ නරක තැනටද? ඒ කියන්නේ අනිත්‍ය අස්ථීරතාවකාලික තැනකටද යනවද? මේ ධර්මතාවයන් නාය කවම කවදාවත් ක්‍රියාත්මක නොවන ස්ථිර සදාකාලික තත්ත්වයකටපත් වෙනවද? හොඳ එක ගන්න කිව්වා. ඒ ධර්මතාවයන් සදාකාලිකවම අයින් කරන තැන තමයි නිවන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිබ්බාණං පරමං සුඛං. නිර්වාණය තරම් සුවයක් ඇති තැනක් ලෝකේ කොහොවත් නැහැ. එහෙනම් රූපාවචර බ්‍රහ්ම ලෝකයට ඇලෙන්න එපා. අපේ හොඳට කිවි. අරූපාවචර බ්‍රහ්ම ලෝකවලත් ආයශයක් තියෙනවා. අකසඤ්ඤායතනේ කල්ප 20000යි විඥානඥායතනේ කල්ප 40000යි ආකින්ඥායතනේ කල්ප 60000යි නේම සංඥා ඥාසඤ්ඤායතනේ කල්ප 84000යි මහණෙනි අනිත්‍ය අස්තිරයිතාවකාලිකයි ඒ නිසා එතන සිත තියන්නත් එපා මොකද කරන්නේ නෝ හැබැයි తాවකාලික වශයෙන් ඉතින් ඉන්න පුළුවන් తాවකාලික වශයෙන් ඉන්න පුළුවන් කියන්නේ නීවරණ ක්‍රියාත්මක වෙන්නේ පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච විචිකිච්ඡා කියන ධර්මතාවයන් ඒ කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන විස්කම්බන වශයෙන් ප්‍රහීනයි තදාංග වශයෙන් ප්‍රහීනයි කමඨහන තුළ සිත තිබ්බ ගම ඒ කියන්නේ මොහොතට අයින් වෙනවා ධානා තුළ ඉන්න තාක්කල් විස්කම්බන වශයෙන් නීවරණ අයින් වෙනවා සමුච්ඡේද වශයෙන් අවසන් වෙලා නැහැ ධානයෙන් නැකිට ගමන් ඒ ධානය අවශ්‍ය ඉවර වෙච්ච ගමන් ආයි මොනවද දෙන්නේ? ආයි එනවා නීවරණ. අන්න ආයි වහනවා නිවන. එහෙනම් අරූප රාග ඒකත් එපා. බුදුරජාණන්ස දේශනා කරනවා ඒ උද්දම් භාගිය සංයෝජන. නමුත් මේ මනස ඒ තුල රැඳිලා රඳවගත්ත ඒ තුල මනස පැටලිච්ච පුජ්‍යලිය ලෝකේ නැද්ද? ඉන්නවා. විදර්ශනා භාවනාව කියලා දෙන්නේ විදර්ශනා ප්‍රඥාව උපදවාන කරන ආකාරයේ විදර්ශනාව තුළින් නිවන් දකින ආකාරය කියලා දෙන සුළු පිරිසක්. ගොඩාක් පිරිස දැන් ඉන්දියාවේ එහෙමත් ගොඩාක් පිරිස තාම සමතේ තමයි කියලා දෙන්නේ. ධ්‍යාන උපදවලා බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දි ගන්න ආකාරය කියන්නේ. සුළු පිරිසක් වෙන විදර්ශනා ප්‍රඥාව තුළින් නිවන් දකින නිවනටම යන මඟ කියන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන එහෙනම් අරූප රාගයත් එපා. ඒතර දැන් මානෙ හොඳයිද? හොඳ නැද්ද? තවත් කෙනෙකුට වඩා ඉහළින් ඉන්න ඉහළින් ඉන්න බව තමන් හඟවනවා. වචනයෙන් හඟවන අවස්ථා තියෙනවා. නැද්ද? ඔව්. අපේ ගෙදරට ගෙනව ලස්සන හොඳ වටින උපකරණ. දැන් කියන්නේ දහල පාලයිට. ඔව්. අපේ ගෙදර වොෂින් මැෂින් එකක් ගෙනව මහත්තයා ගෙනා 20 ලක්ෂයකමාරක් විතර එනවා. අල්ලපු ගෙදරට ගිහලා කියනවා. නැත්නම් මහත්තයා මගේ උපන්දිනේට අරන් දුන්නා නේ මාලයක්. අත්‍තරම් මාලයක් ඒක ලක්ෂ 5යි. කරෙත් දාගෙන ගිහිල්ලා තමයි පෙන්නන්නේ. මොකක්ද ආපු සිතුවිල්ල? පෙන් වචනෙනොත් ප්‍රකාශ කරලා ශරීරෙනොත් පෙන්නලා හැබැයි ප්‍රතිසන්දිය දැන් මේ භවයේ ඉතින් කමන්නේ පෙන්නලා ඉතින් ටිකක් ඉහළින් ඉන්න අරගොල්ලන්ට වඩා. ඔය ඉතින් ඒගොල්ලෝ හිතෙන් හිතනවා මාළේ පෙන්නන්න තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. නැද්ද? <laughs> නැද්ද? ඔය ඒගොල්ලෝ සිතින් හදාගන්න. ඔය අපිට පෙන්නලා යන්න නෙවෙයි. හැබැයි ගාවට ප්‍රතිසන්දිය. දැන් එතකොට මානෙක් පෙන්න දෙයයිලා මානෙක් පෙන්න දෙනවද? දැන් මං කිව්වේ අර තල්ලාතු වලින් වට කරගෙන සතියෙන් සතියට තැන් මාරු කර කර යන අය කාටවත් මානෙක් පෙන්න දෙනවද? නෑ නේද? ඇයි ඒ? ඒ පෙර භවෙ පෙන්නලා නෙකි? දැන් පෙන්නන්න හොඳයිද එහෙනම් මානේ? සීලෙන් උසස් කියලා හිතනවා. අප ඒගොල්ලෝ සිල් ගත්තට ඇති වැඩක් නැහැ මොන ගුණයක්වත් නැහැ මොන ගුණයක්ද අපි නම් සිල් ගන්නවා ඊට වැඩිය ගුණයක් අපි ගාව තියෙන නැද්ද එහෙම හිතෙන්නේ මේ සිතුවිලි කරන විනාශයක් මේ කරන්නේ මේ සිතුවිලි විසින් මානෙ නැමති සිතුවිල්ල නැද්ද එහෙම තියෙනවා ගුණයෙන් උසස් සීලයෙන් උසස් දානයෙන් උසස් උගත්කමින් උසස් සේයමාන දැන් බුදුරජාන් වහන්සේට තිබ්බද එක පුජ්‍යලෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්න පැත්ත හරි මාන්නක්කාරයි. දැන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට වඩා වයසයි. ඉතින් දැන් කතා කරලා කියයි මේ බුදුරජාණන් වහන්සේ බාලයි. ඉතින් දැන් කතා කරයි කියලා එහාට යනවා. අපව බලන බුදුරජාණන් වහන්සේදී ආයි මෙහාට යනවා. ආයි බලන බුදුරජාණන් වහන්සේදී ආයි එහාට යනවා. ඔය විදිහට කීප වරක් එහාට මෙහාට ගියා. බුදුරජාණන් වහන්සේ කිව්වා බමුණ මානෙන් ඇති වැඩක් නැහැ. ආවනම් වැඩක් වැඩේ කරගෙන යන්න කිව්වා. දැන් අර මේ මානෙ පෙන්නන ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ බාලයි අර වැඩිමල් මේ කතා කරයි කියලා. නෑ බුදුරජාණන් කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිත දැක්කා. සිත දැකලා කියනවා බමුණ වැඩක් කරගන්න ආව නම් වැඩේ කරගෙන යන්න ඔය මානෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඊට පස්සේ එළ වාඩි වුණා. තේරෙනවද? එහෙනම් මානෙන් වැඩක් තියනවද? ගෙනියන්න පුළුවන්ද? ඊගා භයයට භවයට උපකාර වෙනවද? මේ භවයට උපකාර වෙනවද? ඒත් නෑ. හැබැයි සිතේ තියෙනවා. ඔව්ද නේද? තියෙනවා. ක්ලේශයක් නෙමෙයිද? අකුසල ධර්මයක් නෙමෙයිද? සසරට බඳින ධර්මතාවයක් නෙමෙයිද? සසර දුක් උපදවන ධර්මතාවයක් නෙමෙයිද? ඒ ධර්මතාවය හොඳයිද? එහෙනම් අයින් කරන්නකෝ. එහෙනම් අයින් කරන්න. අන්න තේරුම් ගත්තා අවබෝධ කරගත්තා වටහා ගත්තා මේ ධර්මතාවය හොඳ නෑ මම මේකයි කරන්නේ. සදිසිමාන. ඊගාට තියෙනවා සදිසිමාන. ඒතර සේයමාන කියන්නේ ඉහළින් ඉන්නවා. සමහර අයට තියෙනවා සදිසිමාන සමානයි. ආ ඒගොල්ලන්ට පුළුවන් නම් අපිටත් පුළුවන්. එහෙම කියන්නේ නැද්ද? ඔව් කරලා බලන්න කියන්නකෝ එහෙනම් ඒගොල්ලන්ට. ආ ඒගොල්ලන්ට අයත් ඉන්නා නම් අපිටත් ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් නම් අපිටත් සමාන කළා කතා කරන්නේ. ඒකත් මානෙ නෙමෙයි. ඒ සිතුවිල්ලෙන් ඇති වටිනාකම මොකක්ද? නාම ධර්මයක් විතරයි. එක චිතක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙනවා. බුදුරජාන් වහන්සේ කාටවත් පෙන්වුවද? හා? නෑ. හැබැයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. සරණං ගච්ඡාමි. අනුව යනවා. ඒතර යනවද? යනවනම් මේක අයින් කරන්න ඕනේද නැද්ද? අයින් කළොත් බුද්ධ සරණ ගච්ඡාමි. ධම්ම සරණ ගච්ඡාමි. සංඝ සරණ ගච්ඡාමි. හැබැයි එතක කමන්නේ කියන්නේ ඉතින්. එහෙම නේ. හැබැයි අනුව යන්න ඕනේ නේ. ඇයි අපිට බුදුරජාන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කළේ? මේ දුකෙන් නිදහස් කරන්න. මේ සංසාර දුකෙන් මුදවන්න. සසරින් නිවනට. එහෙනම් සදිසිමාන සමානයි කියලා ගන්න එකෙන් ඇති ප්‍රයෝජනයකුත් නැහැ නේ. හීනමාන. හීනමාන. තියෙනවා. ඒ කියන්නේ සමහර අය කියන්නේ මේ අපෝ ඔයාලත් එක්ක හැප්පෙන්න බෑ අපිට. කළු ගල් වල ඔළුව ගහ ගන්නවට වැඩිය හොඳයි නිකන් ඉන්නේ. එහෙම කියනනේ. තෝරු අස්සේ හාල් මැස් වලින් යනවා යන්න බෑ අපිට. එහෙම හිතනවා එහෙම කියනවාද? බුදුරජාණන් වහන්සේට මානයක් තිබ්බද? අපිට තියෙනවා. රහත් වෙනකම්ම තියෙනවා. අර අනාගාමී එක්කෙනාටත් තියෙනවා නේ ඔය සිතුවිල්ල. හොඳයිද? එහෙනම් සෙයමානත් එපා. කවදා ඉඳලාද? සදිසිමානත් එපා. හීනමානත් සිතුවිල්ලක් විතරයි. නාම ධර්මයක් විතරයි. මේ රූප ධර්මයක් එක්ක බැඳිලා තියෙන්නේ. නාම ධර්මයක් විතරයි. ඔහේ සිතට ක්‍රියාත්මක වෙන්න දෙනවා. සිත ඒ ධර්මතාවය තුළ පැටලිලා, පටලවලා ගිහිල්ලා, තෘෂ්ණාවත් එක්ක වෙලිලා, ගිහිලා ඊගා භවයට දානවා. අර අර මං කිව්වේ. දාන තැන. ඒ මනුෂ්‍යාත්ම භවයක් ලැබුවා. තිරිසන් ආත්ම භවයක් ලැබුවත් එහෙමයි. ඊටම පහත් තැනක උපදින්නේ. තිරිසන් ආත්ම වල. දැන් තිරිසන් ආත්ම භව ලැබලා උසස් තැන් වල ඉන්නවනේ. නේද? දැන් ඔය ඔය ලොකු මාලිකාවල් වල ඔය සිටු මැදුරු වගේ ගෙවල් වල ඉන්නවා මේ හොඳ සත්තු නැද? ජර්මන් ෂෙෆර්ඩ් වගේ බල්ලෝ. දැන් ඒගොල්ලන්ට තියෙනනේ. හැබැයි තිරිසන් අර පාරේ ඇවිද ඇවිද ඉන්න සත්තුන්ට. පොළොව වලින් ගහනවා, ගල් වලින් ගහනවා, අතට හුවිච්චින් තමයි ගහනවා. දැරස් කොල්ලට නෑ නේ. නේ. එහෙනම් හීනමානෙත් එපා. සදිසිමානයත් එපා. සිතුවිල්ලක් විතරයි නාම ධර්මයක් විතරයි එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි මේ චිතක්ෂණයේ අවසානයේ අපට අරමුණු වුණොත් ඒ මානෙස් එක්ක පැටලිච්ච සිත අපිව දාන්නේ ඊටම පහත් තැනකට. හදන්නේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ මේක අයින් කරන්න කියන්නේ. එහෙනම් රූප රාගයත් එපා. අරූප රාගයත් එපා. මාණය එපා. උද්දච්චය. උද්දච්චය කියන්නේ සිත සනේ වික්ෂිප්ත වෙනවා. ඒකට උද්දච්ච කියලා කියන්නේ. ගොඩක් අය කියන උද්දච්ච කියන්නේ අහංකාරකම කියලා. නෑ. ඒක නෙමෙයි උද්දච්ච කියන්නේ ශනේන් සිත වික්ෂිප්ත වෙනවා. උද්දච්චය තියෙන කෙනාට සිත සමාධි වෙන්නේ. සමාධිය විරුද්ධ වචනේ උද්දච්ච කියලා කියන්නේ. ඒ උද්දච්චයට හේතු තියෙනවා. ඒකට හේතු තමයි යම් යම් දේවල් පිළිබඳව බලවත් අපේ මනසේ සටහන් වෙලා තියෙනවා යම් යම් දේවල්. දැන් කුඩා කාලේ ඉඳලා මේ කාලේ වෙනකොට අපේ ජීවිතේ වෙච්ච වැදගත් සිදුවීම් තියෙනවා. ඒවා අපේ මනසේ රැඳිලා තියෙනවද නැත්ද? අන්න ඒවට යනවා සිතසනේ. මතක් වෙනවද නැද්ද? නිකන් ඉන්න වෙලාවට මම පුංචි කාලේ ඉස්කෝලේ ගියේ මෙහෙමයි මගේ පන්ති හිටිය ළමයි මෙහෙමයි දැන් ඒ අය ළමයි තැන් වල ඉන්නේ. ඒ ආදි වශයෙන් යන්නේ. ඔය ඒතකොට තමන්ගේ ආම්මා තාත්තා නැති වුණා නම් ඒ නැති වෙච්ච දවස් ඒ එදා ඒ සිදුවීම් තමන් යම් අනතුරකට භාජනය වුණා නම් නැත්නම් තමා යම් ලොකු උපාධියක් එහෙම ගත්ත දවස් එහෙම. ඒවා මනසේ රැඳිලා නැද්ද? සනෙන් සිත යනවා ඒවට. යනවනේ. ඒකට උද්දච්චය කියලා කියන්නේ. ඒකේ විරුද්ධ වචනය තමයි සමාධි කියලා කියන්නේ. උද්දච්චයට යන්නේ සමාධි. ගියොත් ආපහු ගන්න කියන බුදුරජාන් වහන්සේ. යයි. මොකද අර ඒවා තදින් ග්‍රහණය කරගෙන ඉන්නේ මනස. ඒ නිසා ඒවට සිත යනවා. ආපහු ගන්න ඕනේ. ඒවට යනවන නීවරණයකට තමයි ගියේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්දච්ච. අරියත් යනකම්ම තියෙනවා. ආයි ගන්න කියනවා. ආයි ගත්ත ගමන් අර නීවරණේ නෑ. කමඨහනේ ආයි සිත තියන්න. ආනාපාන සතිනා, මෛත්‍රිණා, බුදුගුණනා, මරණානුස්මතිනා ඕන කමඨහන. එතකොට උද්දච්ච අයින් වෙනවා. හැබැයි ධර්මතාවයට සිත ආපහු හරවලා දෙන්නේ සතිය හා යෝනිසෝ මනසිකාරයෙන්. සතිය කිව්වේ සිහිය. ඒ සතිය සම්මා සතියයි. නිවැරදි සිහියයි. යෝනිසෝ මනසිකාරය කිව්වේ ගිය ගමන් අල්ලගත්තා. හටගත්ත තැනම අල්ලගත්තා. යෝනි කියන්නේ උපදින තැන. සෝ මානසිකාරය. සිතති බහට ගන්න තැන යන්න යනකොටම අල්ලගත්තා. දැන් සමහර අයට එහෙම බෑනේ. නේ. ගිහිලා ගොඩාක් වෙලා ඒ තුල හැසිරීලා සිත හොඳ රවුමක් ඇවිද්දාට පස්සේ තමයි ආ කල්පනා කරනවා මම මේ භාවනාවට වාඩි වෙලා හිටියේ මං ආනාපාන සතිය හිටියේ මම මෛත්‍රී කරගෙන හිටියේ මේ කොහෙද ගියේ එහෙම වෙනවනේ ඔව් එතකොට උද්දච්චය කියන්නේ ඒ සිත වික්ෂිප්ත වෙනස්නේ සමාධිය කියන්නේ තැන්පත් එකඟයි නිශ්චලව පිහිටියා අරමුණේ රැඳිලා තේරෙනවද රහත් වෙනකම්ම තියෙනවා රහතන් වහන්සේ ඒතකොට රහත් වෙනකම්ම තියෙනවා රහතන් වහන්සේට නැහැ රහත් වෙනකම්ම තියෙනවා රූප රාග අරූප රාග මාන උද්දච්ච අනිත්‍යක අවිද්‍යාව අවිද්‍යාව රහත් වෙනකම්ම තියෙනවා දැන් මොකක්ද අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව නැති කරගන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් මේ පිළිබඳව මම කරුණු කාරණා ගොඩාක් රාශියක් කියලා දීලා තියෙනවා. ඒ තමයි ස්කන්ධ පහක් තියෙනවනේ. රූපස්කන්ධ. ඒ සුද්දාස්ඨික කලාපයේ සතර මහා ධාතුන්. වේදනාස්කන්ධ. ඒ නාම ධර්මයක් විඳින වින්දනයක් විඳීමක් නාම ධර්මයක්. වේදනාස්කන්ධ. සංඥාස්කන්ධ කියන්නේ හඳුනා ගන්න ස්වභාවයන්. සංඥා කියන්නේ හඳුනා ගන්න. සංඥා හයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු හඳුනා ගන්න. ඒ සංඥා ස්කන්ධ. ඒතර රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ. සංස්කාරස්කන්ධ කිව්වේ පින්සිතුවිලි, නරකසිතුවිලි අකුසල්, පින්සිතුවිලි කියන්නේ කුසල්, නරකසිතුවිලි අකුසල්, ආනිච්චා බිස් සංකාර කියනවා අරූපාවචර ධානවලට. ඒ සංස්කාරය තව තියෙනවා සංස්කාර ගොඩක් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, සබ්බේ සංකාර කියලා ගත්තොත් මුළු විශ්වයේ තියෙන සියලුම දේවල් ත්‍යාදි වශයෙන් තියෙනවා. නමුත් මේ සංස්කාර කියන්නේ පින් පව්. ඒතර ආනිච්ඡාභි සංකාර කියන්නේ අරූපාවචර ධානය. අන ස්කන්ධ සංස්කාර ස්කන්ධයක් තියෙනවද? සංඥා ස්කන්ධයක් තියෙනවද? වේදනා ස්කන්ධයක් තියෙනවද? රූප ස්කන්ධයක් තියෙනවද? විඥාන ස්කන්ධයක් අරමුණ දැනගන්න. රූපය පිළිබඳව දැනගත්ත සිත චක්කු විඥානය. ඔන්න ගොඩක් ස්කන්ධය. ශබ්දය පිළිබඳව දැනගත්ත සිත සෝත විඥානය. ගන්ධ සුවඳ පිළිබඳව දැනගත්ත සිත ගාන විඥානය. අරමුණ දැනගන්නවට විඥාන කියලා කියන්නේ. රසය පිළිබඳව දැනගන්න සිත චිව විඥානය. පහස පිළිබඳව දැනගන්න සිත කාය විඥානය. අරමුණු පිළිබඳව දැනගන්න සිත මනෝ විඥානය. තියෙනවද? තියෙනවා. විඥානස්කන්ධය. මේකේ තියෙන සැඟවුණු අර්ථයක්. මේ පහේම තියෙන්නේ හැංගිච්ච අර්ථයක්. එයි හැංගිච්ච අර්ථයක් කියන්නේ. මේ අවිද්‍යාවෙන් මිදෙන්න කියන්නේ. මේක අවිද්‍යාව විස්තර කරන්න ගියොත් පැය ගාණක් යනවා. තේරෙනවද? ඒ ස්කන්ධයන්ගේ සැඟවුණු අර්ථය ගන්න ඕනේ එළියට. රූපස්කන්ධය රූප කියලා කතා කරාට සතර මහා ධාතු. වේදනා ස්කන්ධය ස්පර්ශ ප්‍රත්‍යය නැහැ කියනවා නම් යමෙක් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් විඳිනවා නම් යම් කිසි කෙනෙක් නියත වශයෙන්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් ස්පර්ශයක් නැත්තම් විඳින්න බෑ නාම ධර්මයක් නාම ධර්මයට ප්‍රත්‍ය වීම ස්පර්ශය කියන්නේ නාම ධර්මයක් වේදනාව කියන්නේ නාම ධර්මයක් ඒ නාම ධර්ම ස්පර්ශය නැමැති නාම ධර්මයේ වේදනාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි තේරෙනවද කියන එක අන්න සැඟවුණු අර්ථය ගන්න ඕනේ එළියට සංඥාස්කන්ධය නාම ධර්මයක් ස්පර්ශය නාම ධර්මයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥාස්කන්ධය. රූප සංඥා ගත්තත් ස්පර්ශ වෙන්නේ පෙ රූපයට ස්පර්ශ වෙන්න ඕනේ. ශබ්දයට ගත්තත් ශබ්දය හඳුනා ගන්න ස්පර්ශ වීම නිසා. නැත්නම් හඳුනන්න බෑ. ගන්ධ සුවඳ හඳුනා ගන්න ස්පර්ශ වීම නිසා. රසය හඳුනගන්නෙත් ස්පර්ශ වීම නිසා. පහස හඳුනගන්නෙත් ස්පර්ශ වීම නිසා. අරමුණ හඳුනගන්නෙත් ස්පර්ශ වීම නිසා. හැබැයි අපි කියනවා ආ මං අඳුනගත්තා යාව. කවුද අඳුනගත්තේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා දැක්කනම් ඒ දකින්න දර්ශනේ සත්‍යයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න. එන සංගෝණෝ අර්ථය ගන්න ඕනේ එළියට අපි. වේදනාස්කන්ධයත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සංඥාස්කන්ධයත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සංස්කාරස්කන්ධය ඒත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්. දිවට රසයක් ස්පර්ශ වුණොත් රස දැනගන්න සිතක් හැදී. නැත්තම් කවදාවත් සිතක් හැදෙන්නේ පිළිගන්නවා නේද? ඒතොර ස්පර්ශය නේද එක කළා දුන්නේ. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා සංස්කාරයට. සංස්කාර කිව්වේ කර්මවලට. මේ රසය මිහිරි නම් ලෝභ චේතනා. ආසාවෙන් විඳිනවනේ ලෝභ චේතනා. ඒ චේතනා කියන්නේ කර්මයෙන්. හරිද? ලෝභය කියන්නේ චේතනා. ඒතකොට ලෝභ චේතනා. ලෝභ චේතන චේතනාවක් නම් කර්මයක්. පැහැදිලිද? රස. ඒතර රස තණ්හාවට වැටෙනවා. එහෙනම් ඒතර සංස්කාර ස්පර්ශ ප්‍රත්‍යයෙන්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. හොඳයි විඥානේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන්. සංස්කාර ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඥානේ නාම රූප ප්‍රත්‍යයෙන්. විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් කියන්නේ වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් එක තමයි මනස තියෙන්නේ. ඒතර වේදනා සංඥා සංස්කාර කියන්නේ නාම ධර්මයන්. ඒ ධර්මයන් පැටලිලා ඉන්නේ මේ රූප ධර්මයන් එක්ක. එතකොට නාම රූප දෙකයි. ඒ නාම රූප දෙක ප්‍රත්‍ය වෙනවා විඥාණයට. අන්න සැඟවුණු අර්ථය ගත්තා. එතකොට රූපස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. වේදනාස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. සංඥාස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. සංස්කාරස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. විඥානස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. දැන් මම මුලින් කිව්වනේ බුදුරජාණන් වහන්සේ සම්බෝධියටපත් වුණා කියලා ප්‍රකාශ කළේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන් අවබෝධ කරපු නිසා හේතු අවබෝධ කළා හේතු නිරෝධ කළා හේතු නිරෝධ ඒ පිළිබඳව මම අවබෝධ කළා කිව්වා ඒ හේතු නිරෝධ කරන ප්‍රතිපදාව පිළිවෙත මම අවබෝධ කළා. ඒ අවබෝධ කරන තාක්කල් මම සම්මා සම්බුද්දයි කියලා කිව්වේ නැහැ. යම් දවසක මම ඒ අවබෝධ කළාද මම සම්මා සම්බුද්දයි කියලා ප්‍රකාශ කරනවා කිව්වා. දැන් එහෙනම් අපි එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ඒ සංගෝණු අර්ථය ගන්න ඕනේද නැද්ද එලීට? විද්‍යාව ඒ නොතේරෙන තාක්කල් නොවැටහෙන තාක්කල් අවබෝධ අනවබෝධය තුල ඉන්න තාක්කල් අවිද්‍යාව. තේරෙනවද කියන එක පැහැදිලිද? එහෙනම් ඒ ස්කන්ධයන්ගේ සැඟවුණු අර්ථය මනාව අවබෝධ වුණොත් දැන් ඒතර හේතු අයින් කළොත් දැන් රූපස්කන්ධය හටගන්නේ සතර මහා ධාතු. හරිද? ඒතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා හරි මේක සතර මහා ධාතු. ඒ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැඩය පැවැත්ම විනාශය තීරණය කළේ කර්මයයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා හේතු. රූපස්කන්ධය අවබෝධ කළා සතර මහා ධාතු හැටියට. ඒකේ හේතු අවබෝධ කළා කර්මයෙන් හැදිච්ච ආකාරයට. තේරෙනවද කියන්නේ? නිරුද්ධ කළා. මොකද්ද? හේතු නිරුද්ධ කළා බුදුරජාණන් වහන්සේ. ඒ හේතු නිරෝධය අවබෝධ කළා. එහෙනම් කර්ම අවසන්? බුදුරජාණන් වහන්සේ ආයි කර්ම කරාද? අපි කුසල කර්මත් කරනවා. ඒක අකුසල කර්මත් නොදන්න කම හින්දා එනවා. අන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මම රූපය අවබෝධ කළා, රූපේ හේතු අවබෝධ කළා, රූප නිරෝධය අවබෝධ කළා. ඒ කියන්නේ මම ආයි කර්ම හැදුවේ නෑ. ඒ ප්‍රතිපදාව මම අවබෝධ කළා. ආර්ය ශ්‍රාංගික මාර්ගය මම අවබෝධ කළා. දැන් එතකොට අපි ତොර වේදනාස්කන්ධය අවබෝධ කළා. වේදනාස්කන්ධේ හේතු අවබෝධ කළා. ඒ හේතු නිරෝධ කළා. ඒක අවබෝධ කළා. හේතු නිරෝධය අවබෝධ කළා. ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළා. දැන් එතකොට සම්මා සම්බුද්ධයි. දැන් අපි එතකොට විද්‍යාවද අවිද්‍යාවද? දැන් අවබෝධ කළා නැද්ද? අවබෝධ කළා නැත්නම් මොකේද? ඒ නිසා තමයි අවිද්‍යාව කිව්වේ. එහෙනම් අවබෝධ කරන්න පුළුවන් නේද මේක? අවබෝධ කරන්න පුළුවන්. ඒතර සංඥාස්කන්ධය අවබෝධ කළා. සංඥාස්කන්ධය ඇති වෙන හේතු අවබෝධ කළා. ස්පර්ශ ප්‍රත්‍යයමයි. වෙන ධර්මතාවයකින් නෙමෙයි. හැබැයි ඒක දිගටම හොයාගෙන ගියොත් චන්දරාගය කියන තැනට මේ යනවා ආපහු. දිගටම හොයාගෙන ගියොත් නැත්තම් මූලික ධර්මතාවයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එතකොට හේතු අවබෝධ කළා. හේතු නිරෝධය අවබෝධ කළා. සංඥාව අවසන් කරන්න නම් ස්පර්ශය අයින් කරන්න ඕනේ. අන නිරෝධය අවබෝධ කළා. ඒකට ප්‍රතිපදාව අවබෝධ කළා. එහෙනම් ඒ සංගුණ අර්ථය ගන්න ඕනද නැද්ද එළියට? සංගුණ අර්ථය ගත්තනම් විද්‍යාව. සංස්කාර ස්කන්ධය බුදුරජාණන් ශ්‍රී දේශනා කළා මම අවබෝධ කළා. ඒක හේතු අවබෝධ කළා. ඒත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒ හේතු නිරෝධය අවබෝධ කළා. එන ස්පර්ශය නිරුද්ධ කරන්න ඕනේ. නිරෝධය අවබෝධ කළා. ඒකට මාර්ගය ප්‍රතිපදාව මම අවබෝධ කළා. එහෙනම් හේතු අයින් කරොත් ඒ Nirodha ඒ නිවනයි. ඒකට මාර්ගය මම අවබෝධ කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ලෝකෝත්තර පැත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. ତොර විඥානස්කන්ධය අවබෝධ කළා. විඥානස්කන්ධේ හේතු අවබෝධ කළා. නාම රූපච්ච විඥාන. හේතු අයින් කළා. නාම රූප දෙකටයි ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ. නාම රූප දෙක සකස් වුණේ පෙර කර්මෙන්. එහෙනම් මම කර්ම අයින් කළා. හේතු මූල හේතු අයින් කළා කර්මයයි. සංඥාවට මූල හේතුවත් කර්මයයි. ස්පර්ශය අපි ගත්තට කර්මයේ හේතුව. වේදනාවටත් කර්මයේ හේතුව. රූපස්කන්ධයටත් කර්මයේ හේතුව. විඥානස්කන්ධයට ප්‍රධාන වශයෙන් ගන්නවා නාම රූපච්ඡය විඥානං කියලා. හැබැයි ගැඹුරට හොයලා ගියාම කර්මය තමයි අහුවෙන්නේ. අන්න සංස්කාර. ඒතර බුදුරජාන් වහන්සේ හේතු අයින් කළා. ඒ කියන්නේ කර්මයි සකස් කළේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහටම ආයි කර්ම සකස් කළේ නැහැ. ඒ තමයි නිවන. එතකොට දැන් අපි එහෙනම් ඒ ස්කන්ධයන්ගේ සැඟවුණු අර්ථය ගන්න ඕනද එළියට නැද්ද? හැංගිලා නේද තියෙන්නේ. ඒ හැංගිලා තියෙන තාක්කල් ඔය පහ අල්ල ගන්න. තදින් අල්ල ගන්න. මොකටද? උපාදාන කරන් ඉන්න. පංච උපාදානයි. පංච කිව්ව පහට උපාදානය කිව්ව තදින් ගන්නවට. ඒ පහ උපාදාන කරගෙන ඉන්නවද දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුක්ඛ. අන්න එතකොට හටගන්ම අවබෝධ කළා, හේතු අවබෝධ කළා, හේතු නිරෝධය අවබෝධ කළා, ඒ ප්‍රතිපදාව අනුගමනය කළා. දුකෙන් මිදෙයිද? මිදෙනවද නැද්ද? ඒ සම්මා සම්බුද්ධියටපත් වුණා කියන්නේ දුකෙන් මිදුණා කියන එක. එහෙනම් අපි මේක මේ ධර්මතාවයන් ටික එහෙනම් සැඟවුණු අර්ථය ගන්න ඕනද නැද්ද? ගන්න සැඟවුණු අර්ථය. සැඟවුණු අර්ථය අරගෙන හේතු අයින් කරන්න. හේතු නිරෝධ. ඒ නිවනයි. ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය ශ්‍රාංගික මාර්ගයේ එදාට දකි මං ආවේ මේ පාරේ. ඒ මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය නැමැති පාරේ තමයි මං ඇවිල්ලා තියෙන්නේ. දන්නේම නැහැ තමන් හැබැයි ඇවිල්ලා තියෙන්නේ එතනට. ප්‍රත්‍යවේක්ෂ කළා බලපුවාම තමයි තේරෙන්නේ ඇවිල්ලා තියෙන ආර්ය ශ්‍රාංගික මාර්ගය කියලා. අර ස්කන්ධ පහේ සැඟවුණු අර්ථය එළියට ගත්තාම Tamanටම පෙනේ මං ඇවිල්ලා තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු පාරේ කියලා. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ධර්ම දේශනාව අවසන් කරන කාලය. දැන් එතකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡා. එතනින් හර කරන්න දෙයක් නැහැ. විද්‍යාව උපදවල ඉවරයි. එතකොට පරලෝසපත් වෙන්නේ. කාලක්‍රියා කරන්නේ. මරණයටපත් වෙන්නේ ඉතින්. පිරිනිවන් පානවා. ඒකට කියන්නේ ලස්සන වචනයක්. නේ. ඒතකොට මේ භවයේ මොකද්ද කරන්නේ? දැන් මෙච්චර කාලයක් නම් කාලක්‍රියා කළා. පරලෝසපත් වුණා. මැරුණා කියනවා. දැන් මේ වචනේ වෙනස් කරගන්න කැමති නැද්ද මේ භවයේ? ඈ? කරගන්න වෙනවද නැද්ද කවදා හරි? කවදා හරි කරගන්න වෙනවා. හොඳයි. එතනට බණ කිව්වේ සසරෙන් නිවනට. උත්සාහවන්ත වෙන්න පුළුවන්. සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මතා දෙක ටික ගමන යන්න. ඒ දෙන්නව තියලා ගමන යන්න බෑ. ඒ දෙන්නත් එක්ක තමයි යන්නේ. ළඟින්ම තියාගන්න. අත්ත හරින්න මේපා. ළඟින්ම තියාගන්න. හොඳට ආශ්‍රය කරන්න. තේරෙනවද? ආශ්‍රය කරන්න සුදුසුම දෙන්න. කවුද? සතියයි යෝනිසෝ මනසිකාරය. තියෙනවද? නැත්තම් අඩ ගහලා ගන්න. <laughs> තේරෙන්නේ ළඟින්ම තියාගන්න. නිවනවා. සසර නිවන දුක් ගිනි නිවනවා සසර.